අද දින වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ ගාල දිස්ත්‍රික්කයේ හබරාදුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අහංගම වැලිවත්ත ශ්‍රී ප්‍රඥා ලෝකදහම් පාසලයි. බෝසත් ළමාලපටියෝ වැඩසටහන ආරම්භ කරමින් මුලින්ම තිබෙන්නේ අප විහාරස්ථානයේ හා දහම් පාසලේ ඉතිහාසය ඉදිරිපත් කිරීමයි. අහංගම වැලිවත්ත ශ්‍රී තිලක වර්ධාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසල දිගු ඉතිහාසයකට නෑකම් කියන සුවිශේෂී දම් පියසකි. දුවදරුවන්ගේ නැනස පාදමින් දහම් ආලෝකය දසිත පතුරවන්නට මෙම දහම් පාසයෙන් ලැබෙන දායකත්වය ප්‍රශංසා ජනකය. 1933 වසරේදී එවක විහාරාධිපති දරු අතිගරු කොළොන්නාවේ ශාසන තිලක නායකයින් පාරණ වහන්සේ විසින් ප්‍රදේශවාසී දරුවන් කිහිප දෙනෙකුගෙන් මෙම දහම් පාසල ආරම්භ කරන ලදී. දැයේ දරුවන්ගේ දහම් පිපාසය සංසිඳුවන්නට එම ආයතනය තුළින් මහඟු දායකත්වයක් ලැබිනි. පසු කලක ගරු රණකෙලියේ ධම්මතිලක හිමියන් විසින් ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසල වඩා ඉහළ තලයකට ගෙනෙන ලදී. වරින් වර විහාරස්ථානයේ ආධිපතිත්වය දැරූ ස්වාමින් වහන්සේලා තම ප්‍රමුඛ වගකීමක් ලෙස සලකන දහම් පාසල දියුණු කළහ. දහමින් දිවිමඟ සරු කරගන්නටත් ජනතාව බිහි කිරීමටත් දහම් පාසල ප්‍රමුඛත්වයේ ගත යුතු බව උන්වහන්සේලා කල්පනා කළහ. පසුකාලීනව පූජ්‍යපාද උඩුමලගල ස්වර්ණතිලක හිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ යටතේ ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසල වඩා දියුණු තත්ත්වයකට පත්විය. ප්‍රාදේශීය හා දිස්ත්‍රික්ක මට්ටමින් මෙහි දරුවෝ ජයග්‍රහණ අත්පත් කරගත්ත. උන්වහන්සේ හදිසිය අපවත් වීම ආරාමයේ මෙන්ම දහම් පාසලේ දියුණුවට මහත් හානියක් විය. උන්වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපතිත්වයට පත් පූජ්‍ය දොඩන්දුවේ ඥානතිලක හිම්පානන්ද දහම් පාසලේ දියුණුව සඳහා යම් පමණකින් දායක විය. උන්වහන්සේගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත්වන්නේ අහංගම බෝගහවත්ත සිරි ප්‍රේමරත්න පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණාචාර්ය පූජරන්නේ විමලරත්න හිම්පාණන් වහන්සේය. එය ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසලේ දීප්තිමත්ම යුගය ලෙස හැඳින්විය හැකිය. උන්වහන්සේගේ මඟ පෙන්වීම මත මෙහි දුවදරුවෝ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ලබා ඇත. දහම් පාසා සිසු නිපුණතා තරඟාවලිය වලින් මෙන්ම ප්‍රාදේශීය සමස්ත භක්ති ගීත තරඟාදියෙන් විශිෂ්ට දක්ෂතා දක්වා තිබේ. දහම් පාසලේ දරුවන් නිසිමඟ යැවීමට සමත් ක්‍රියාශීලී ආචාර මණ්ඩලයක් මේ සේවය කරති. ස්වේච්ඡාවෙන් සිදු කරන ලබන එම උදාර සේවය අගය කළ යුතුය. රට ජාතිය අනාගතය බාර ගැනීමට සිටින දුවා දරුවන් දහමින් පෝෂණය කර නිසිමඟ යැවීම දහම් පාසල ප්‍රමුඛ කාර්යයක් ගෙන ක්‍රියා කරනවා. මේ බව වඩා හොඳින් වටහාගෙන ක්‍රියාත්මක වන දහම් පාසලත් ලෙස ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසල හැඳින්විය හැකිය. ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසල දිනෙන් දින දියුණු වේවයි පතමි.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 කෙටි ධර්ම දේශනයක් කරන්නයි මාගේ බලාපොරොත්තුව අපේ ජීවිත හොඳ මකට ගන්න අවශ්‍ය වැදගත් ධර්ම කාරණා දෙකක් තමයි මගේ මාතෘකාවට ගත්තේ ඒ තමයි හිරියොතප් දෙක අපේ බුදු පියාණන් වහන්සේ මේ කාරණා දෙක ලෝකේ ලෝකපාලක ධර්ම වශයෙන්ොත් දේව ධර්ම වශයෙන්ොත් හඳුන්වා තිබෙනවා ඒ වගේම සප්ත ආර්යව ධනයෙන් දෙකක් ලෙසත් මේ විස්තර වෙනවා. හිරියොතප් කියන්නේ මොනවද කියලා අපි ටිකක් විමසල බලමු. මේ සරල අර්ථය නම් ලැජ්ජාව හා බයයි. හිරි කියන්නේ ලැජ්ජාවට හැබැයි ඒ අපි දන්න ලැජ්ජාව නෙමෙයි. මෙතනදී විස්තර කරන්නේ අකුසල් හේවත් නරක වැඩ කරන්න තියෙන ලැජ්ජාවයි. එහෙම ලැජ්ජාව තියන අය පවෙන් ඈත් වෙනවා. එතකොට ඔත්තප්ප කියලා විස්තර කරන්නේ පව් හෝ නරක වැඩ කරන්න තිබෙන බයයි. මේ නිසා අකුසල් කරන්න ලැජ්ජ වෙන අය බය වෙන අය ඒ වර්ධ වලින් ඈත් වෙනවා. එහෙනම් යහපත් සමාජයකට පදනම වෙන්නේ මෙන්න මේ ලැජ්ජා බය කියන කාරණා දෙකයි. පුංචි කාලයේ සිටම අපේ සිතින් කයෙන් වචනයෙන් සිදුවන වැරදි ක්‍රියාවලින් මිදෙන්න උත්සාහ ගන්න ඕන. ඕනම වැරද්දක් කරන්න හදනකොට අප විසින් නැති කරගත යුතු බය හතරක් ගැන බුදුහාඳුරෝ දේශනා කළා. ඒවා තමයි අත්තානුවාද බය. ඒ කියන්නේ මේ වර්ධ කළොත් මගේ හිත මට දොස් කියා යන බයයි. දෙවැන්න පරානුවාද බයයි. මේ වැරද්ද කළොත් අනිත් අය දොස් කියාවේ කියලා ඇති වෙන බයයි. දණ්ඩ බය කියන්නේ මේ වර්ධ කළොත් නීතියෙන් හෝ වෙනත් අයෙකුගෙන් දඩුවම් ලැබේය කියනවය. අවසාන කාරණය තමයි මේ නරක ක්‍රියාව නිසා අපාගත වී දුක් විඳින්නට සිදුවේය කියන බිය. මේ සතර ආකාර විය ඇති කරගත්තාම ඉබේම වැරදි වලින් මිදෙනවා. හිරියොතක් කියන හොඳ ගුණ දහම් තිබෙන තිබෙන්නව නම් මේ ලෝකෙම සුන්දර වෙනවා. අපි අපි හැමදෙනාටම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ නිසා අපේ පුංචි නංගිල මල්ලිලා අක්කලා අයියලා මේ වගේ වටිනා ධර්ම කාරණා ජීවිතයට එකතු කර ගන්න ඕන. එතකොට අපි හැමදෙනාම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් හිරියොතප් ඇති සමාජයක් ගොඩනගන්න අපි හැමදෙනාම අදිෂ්ඨාන කරගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අප බුද්ධාලම්බනය වැඩවන ගොදුබැති ගීයකට සවන් දෙමු. ගීතය ගායනා කරනු ලැබුවේ උලිඳු පංකජ නෙත්මි සෙනුරි බිනාදි හංසි නෙත්මි තමාෂා ලිහිණි මලිති හසිනි මියසි රුවිනි කවීෂා යන අපේ දහම් පාසලේ සොයුරු සොයුරියන් විසිනි. සංගීතයෙන් සහය දැක්වූයේ විශාරද අවිෂ්ක කුමාර විශාරද පසිඳු පියුමාල් සහ විශාරද කාවින්ද සුපුන් ඇතුළු වාද්‍ය වෘන්දය විසින්. මීළඟට ආදර්ශමත් හොඳ ළමයා කෙඩි නාට්‍ය দুইয়া পাবো বাই বাই বাই বাইয়া পাবো අම්මේ මං පොඩි කාලෙත් මේ වගේ නැලෙව්වද? ඔව් පුතේ අම්මල දරුවන්ට ආදරෙයිනේ. ඒ වගේම දරුවෝ හොඳ අය වෙනව දකින්න අම්මල කැමතියි. මතකනේ හාමුදුරුවෝ බණට කියපුවා හොඳ ළමයි පව කරන්න ලැජ්ජ බය ඇතිව හැදෙන්න ඕන. ඔව් අම්මේ. එහෙනම් මම දහම් පාසල් යනවා. කෝ චූටි බබා අයියා අම්මට වඳින්නයි හදන්නේ. ආ හරි හරි පුතේ මගේ පුතාට තුනුරුවන්ගෙම සරණයි. දේවල් තාම නැහැ. මොකද දන්නේ පරක්කු. ආ අර අර පියල් නේද? අමරත් ඉන්නවා. දෙකක් නෑ දෙන්නත් එක්ක මාළු අල්ලන නැති. අද නම් මොනවා හරි කරන්න වෙනවා. පියල් දහම් පාසල් ඇඳුමත් නැත්නම් කොහොමද යා මාළු අල්ලන්නේ? ලැජ්ජ නැද්ද? අයියෝ උපාසකයෝ මේ කොච්චර ජොලි වැඩක්ද? අමරණන් දහම් පාසල් යන්නේ. ඒත් පියල් ඔයා ඉගෙනගෙන තියනව නේද? බලන්න ඔය අල්ලපු මාළු දඟලන හැටි. ඒ මරණ බය නිසා. අපිත් මරණයට බයයි නේද? මතක නැත් ඉගෙන ගත්තා. අත්තානං උපමං කත්තා නැහනේ යන ගාතේ කියලා. අනේ රුවන් මට සමා වෙන්න. මම ආයෙත් කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. නරක ඇසුර තමයි. පියල් අපිට තා වැඩක් තියෙනවා. අපි ආශ්‍රය කරන අය හොඳමකට ගන්න ඕනේ. අපි අමරව දහම් පාසල් ගෙනියමුද? ඒක හොඳයි රුවන්. අපි අපේ ගෙදර ගිහින් මගේ සරමකුයි ෂර්ට් එකකුයි අඳවගෙන යමු. අමර, ඔය අල්ලපු මාළු ඇලට දාන්න. අමර අපි යමු මුරණ්ඩු නොවී යමු අබිඩෝනොයා හොඳ මකට ගන්න. දහම් පාසල් යන්නේ නැද්ද? නංගි, අපි අමරවත් දහම් පාසල් එක්ක යන්නයි හදන්නේ. එහෙනම් මම අමරයියට මල් වට්ටියක් කඩලා දෙන්නම්. පියල් අමර දැන් ඔක්කොම හරි නේද? එහෙනම් අපි යමු. ඔන්න අපි පන්තියට ආවා. මම බැලුවා පියනුයි රුවනුයි පරක්කු මොකද කියලා. ආ අමරත් දහම් පාසල් එක්ක ඇවිත්. ඔව් ටීචර් රුවන් තමයි මේකට මුල්ලුනේ. එහෙම තමයි හොඳ දරුවෝ. මේ වගේ අයට තමයි බෝසත් දරුවෝ කියන්නේ. අමර ඔයත් අදීඳලා හොඳ දරුවෙක් වෙන්න ඕන. රුවන් වගේ දරුවෙක් වෙන්න ඕන. එහෙම අය රටටම වාසනාවක්. මට මේ වෙලාවේ ලස්සන කවියක් මතක් වෙනවා. සමන් කියන්නකො පින්මද පුතුන් කවිය. පින්මද පුතුන් සියයක් ලදු වත් නිසරු ගුණ නැන බෙලෙන් YouTube පුතුමයන් ඉතාගරු එක පුන් සන් බැලුවා රුවනුයි පියලුයි පරක්කු මොකද කියලා. ආ අමරත් දහම් පාසල් එක්ක ඇවිල්ලා. මෙම නාට්‍ය ඉදිරිපත් කරනු ලැබුවේ උලිඳු ගීතා ප්‍රිය, උමෙත් පංකජ, බිනාදි සනායා, මියසි මදාරා, නෙත්මි දෙව්මිනි, තමාෂා ලක්ෂානි, ඉමල්ෂ විදුෂාන් යන අපේ දහම් පාසලේ සොයුරු සොයුරියන් විසින්. අපට අහිමි අපේ පුංචි ලෝකය ගැන විරිඳුවකට අපි මීළඟට සමන් දෙමු. පුංචි අපටත් තියනවලු ලස්සන ළමා ලෝකයක්. කෝ ඒ ලස්සන ලෝකය? කවදාද අපට ඒ නිදහස් ලෝකය ලැබෙන්නේ? අයියේ අපි සෙල්ලම් කරමුද? මට ඒ හින්දා දවස් දෙකක් හොඳ හමන මල් වගේ පුංචි ළමයි මල් වගේ පැහැය දිලෙන මල් වගේ පුංචි ළමයි මල් වගේ පැහැය දිලෙන මල් වගේ එහෙනම් ඇයි අයියේ සමහර නැන්දල මාල පොඩි අයට කරදර කරන්නේ ඊවට ඒ වගේ ලස්සන කවි අහගන්න දෙයියනි මේ ටික හොඳ හැටි අහගන්න පුංචි අපට අපගේ ලෝකය රැක දෙන්න පුංචි අපට අපගේ ලෝකය රැක අහක බලනවා දෙවියොත් අප දිහා නොබල අහක බලනවා අයියේ අපි බුදු සාතුට කියමුද balela. වැඩලා පුංචි අපට පිහිට වෙන්න බුදු හිමි නැවතත් වැඩලා පුංචි අපට පිහිට වෙන්න බුදු හිමි නැවතත් වැඩලා එම බිරිඳු ඉදිරිපත් කරනු ලැබුවේ උලිදු ගීතා ප්‍රිය මියසිමාදාරා රුයිනි දිල්හානි විනාදි සනායා යන අපගේ දහම් පාසලේ සොයුරු සොයුරියන් විසින් සංගීතයෙන් සහය දැක්වූයේ විශාරද අවිෂ්ක කුමාර, විශාරද පසිඳු පියුමාල් සහ විශාරද කාවින්ද සුපුන් ඇතුළු වාද්‍ය වෘන්දය විසින් මීළඟට බුදුගුණ මෙනෙහි කිරීමෙන් ආරක්ෂාව ලැබෙන ආකාරය ඔබට කියා දෙන්නේ මියසි මදාරාස යුරියයි. නමෝ බුද්ධාය. බෝසත් ළමාලා පිටිය වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න මේ නංගිල මල්ලිලාට මම දැන් පුංචි කතාවක් කියලා දෙන්නයි හදන්නේ. මේ කතාව හොඳට අහගන්න ඕන. මේක හැමෝටම වැදගත් කතාවක්. ඔන්න එක ගමක තාත්තා කෙනෙකුයි පුතෙකුයි හිටියා. මේ දෙන්නා දවසක් කැලේට ගියා. දර කඩන්න. දර කඩලා, මිටි බැඳලා, ගොඩක් මහන්සි නිසා ගහක් යට ඉඳගත්තා. මහන්සි වැඩි නිසාම දෙන්නටම නිින්ද ගියා. මේ වෙලාවේ කැලේ හිටපු යක්කු දෙන්නේ ගමනක් යන ගමන් මේ දෙන්න දැකලා එතෙන්ට ආවා. එක යකෙක් අර පොඩි පුතාගේ කකුලෙන් ඇද්දා. දන්නවද එතකොට මොකද උනේ කියලා? ඒ ළමයට එක සැරේටම Taman නිතරම පුරුදු කරපු කිය කිය හිටපු වචනය හයියෙන් කියුණා. ඒ තමයි නමෝ බුද්ධාය. ඒකෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා. මේ වචනේ ඇහුණ ගමන් යක්කු දෙන්න බය වෙලා වෙවුලලා එතනින් පැනලා ගියා. දන්නවනේ අපේ බුදුරජාණන් වහන්සේට යක්කු බයයි කියලා. ඉතින් අර දරුවා එදා බේරුනේ බුදුරජාණන් වහන්සේ සීකරපු නිසයි. ඉතින් ඔයාලත් හිස් වචන කියන්නේ නැතුව නිතරම බුදුගුණම සිහිකරන්න පුරුදු වෙන්න. එතකොට බොහෝ කරදර වලින් බේරෙන්න පුළුවන්. මගේ කතාව අවසන්. නමෝ බුද්ධාය. මේ විශේෂ පුණ්‍යානුමෝදනාව අහංගම කරන්දුකඩ ශේස්ත්‍රාරාමාධිපති පූජ්‍යපාද හොරතොට අස්සජි සාමීන් වහන්සේ ගාල් දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හා අබරාධුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය හප්පාන රේවත සාමීන්ද්‍රයන් වහන්සේ. ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී අතිපූජ්‍ය කනුමුල් දිනේ චන්ද විමල මහානායක හිමිපාණන් වහන්සේටද වැලිගත්ත ශ්‍රී තිලකවර්ධන ආරාමාධිපති ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය රන්නේ විමල රත්නනා හිමිපාණන් වහන්සේටද අප දහම් පාසලේ ගුරුමෑණිවරු පියවරු වන W ප්‍රේමසිරි මහතා ඉන්දික කුමාර මහතා රුවන් කපිල මහතා WY වික්‍රමාරච්චි මහත්මිය P විජේවීර මහත්මිය S ජයසිංහ මහත්මිය දිස්මිකා ගාල්ලගේ මහත්මිය ලක්ෂිකා දිමුතු මෙනවිය මනෝද්‍යා අල්විස් මෙනවිය වාසනා සඳමාලි මහත්මිය UK වසන්තා මාදවි මෙනවිය තුෂාරි රාජිනී මහත්මිය දිලේජා සජානි මෙනවිය යන මහත්ම මහත්මීන්ටද ස්තුතිවන්ත වෙමි බෝසත් ළමා ලපටියෝ වැඩසටහන පටිගත කරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර ප්‍රචාරකාංශයේ කාර්මික නිලධාරී එස්.ඊ. E චන්ද්‍රසිරි මහතාටද සහය වුණා අනුරුද්ධික උදේශාන්ත මහතා සහ විජිත කුමාර මහතාත් නිෂ්පාදනය ආගමික වැඩසටහන් අංශය වෙනුවෙන් චතුරංග කල්පගේ මහතා ඔබ සැමට තෙරුවන් සරණයි Thank you.